සියලුවත් සහෝදර සහෝදරියනි සිය ළමයිනි ඔබ හැමට සිරුවන් සරණයි අද අපට සාකච්ඡා කිරීමට තිබෙන්නේ ජීවිතයේ පරමාර්ථය කුමක්ද යන්නේ ජීවිතයේ පරමාර්ථය කාදී සැපවීම පමණක්ද නිරදිමත කාදී සැපවීම යුතුය සැපවීම කාගේ බලාපොරොත්තුවයි සෑම දිනම කරන්නේ ජීවත් වීමට මිස ජීවත් වන්නේ ජීවත් වන්නේ කනුබන කෙනෙකු නෙවේ කාදී තපසේ විසින් පමණක් ජීවිතේ පරමාර්ථය නම් මිනිස් ජීවිතේ තිරිසන් ජීවිතේ ඇති වෙන සැකීම සෑම දිනම සපතහා එහෙම ලබනා උපාය පිළිබඳ මිනිසා හා තිරිසන අතර ලොකු වෙනසක් තිබෙන නමුද ජීවිත දෙකම එකපිටින් සමානය වෙනස පවතින කත්පුත්‍රයේ පමණකි මිනිසාගේ සත්‍යයෙන් පවත්නා සිරිසන් ජීවිතයක් නෙවේද ඒ යමෙකුට කාබේ සපසේ ජීවත් වීමට ඉඩ තිබේ නම් එසේ කිරීම ගැන අන්නට කිසිවක් කිව නොහැකිය සමාජයේ දෙයින් සමාජ කැමති දෙයක් කරනට බැරි කෙනෙක් මිනිස් ජීවිතේ පරමාර්ථය මෙලොව සැප විඳීම පමණක් යන නුවණැති අය කල්පනා කරනවා ඇත. සැප යන්නේ කිම? අස්සම් සැපද? කෙනෙකුට සැප වේදේ කෙනෙකුට දුක කරදරයක් වෙයි. තරුණ කලසපේදී ලොකු කලේ තේනෙවේ ගුණනුවණින් දියුණු වනත් නම් නොසාරු කම්සපතට ගිහිවීම සුදා කල පිළිබඳව කීඩා කිරීමක් වැනි තීරසපාත් හලයතිය අප කියනවායේ වර්ධවාන සිතන්න මිනිස් ජීවිතයේ පරමාර්ථය ආර්ථික දියුණුව පමණක් ලැබීමද ආර්ථික දියුණුව අවශ්‍ය නමුත් උතුම්ම නැස්ම ජීවිතයේ පරමාර්ථය බව කියව නොහැකිය ඇමරිකන් නාන්දු විසින් හෝ රුසියන් නාන්දු විසින් හෝ මෙලොවම ස්වර්ගයක් නැවිනයකතම ඊට පසුකම ඒ ප්‍රීතියක් ඇති වේවායි කියන කිවමෙහි බලය ලබා ගැනීමට කෝලහල ඇති කරගනු සැකනත ආර්ථික දියුණුව ලබාගත් රටවල් දෙස බලන්න පරමාණු බෝම්බ ජලකර බෝම්බ තනීමීලා රටවල තරඟ පවත්නා බව තුනේ මිනිස් ජීවිතයේ පරමාර්ථය පල්ලවට පිළිවෙල වීමක්ද මොනවයිද පිළියදී පරලොවට යමක් කල් ගමන්නේ කුමකද? කල්වස් වෙන අප දන්නේ නැතයි කෙනෙකුට කියන්නට බැරි කමක් නැත. සුදුසුකම් නැත. අප ඇතම් අදුකාරී මේ જાතියේම හෝ අනෙක් જાතියකදී සම්පූර්ණ කරගත හැකිය. සුදුසුකම් නැත කිසි જાතියක සම්පූර්ණ නොවේ. මොනවදීම හැකි පමණ සම්පූර්ණ කර ගැනීමට උත්සාහ දරීම අපේ උපකම නෙවේද? කනෝවේමා උපච්චගා මාර්ගෙන් ලක්මේ සෙනය මේ මොහොත අත්මිනරීතේ අප බුදුරජාණන් වහන්සේ වදාළහ. අරලෝදී පොලිස් සමග ලබන ආතියෙන් මෙලොවදී මුදල් නායකමදීතිය. මෙලොවදී අහිමියේ සපත අනුන්ගේ සහතිකයකින් හෝ බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු සමකින් හෝ ලැබීමට මුලා නොවන්නේ. මිනිස් ජීවිතේ පරමාර්ථය පවත්නේ පරලොව නම් කරුණ කලම නැතොත් ලදරු වීම මරණයේ දීහොත් කෙසේද? ඥානෙ පමණක් ලැබී මිනිස් ජීවිතේ પરමාර්ථයද? එතේනම් මේක පසුකින ලෞකික ඥානෙ පමණක් නම් ඒ ලෝක විනාශයේ තුවත් පෙරළිය හැකි නොවේද? අභිලෝකයේ දස බලන විට මේ තේරුම් ගත හැකිය. ආත්ම ගවේෂණයේ වත්තමන් සෙවීම ජීවිතේ પરමාර්ථය ඇතැම් හිතේ මේ සත්‍යයක් පවතී. තමන් සෙවීම උතුමයි බුදුරජාණන් වහන්සේ දාවාද කෙරෙති. ආර්ය ශ්‍රායක මාර්ගයේ පළමු අංගයේ සම්මා දිට්ඨිය අනුගමනයේ තමන්ගේ ආත්ම භාවයේ සතුටු දැනගැනීමයි. ලෝකයක් සියල්ල තමන් කෙරේ පවත්නා බැවින් තමන් සතුටු දැනගත් සියල්ල දතු වේවේ. බුද්ධ ධර්මානුකූලව මිනිස් ජීවිතයෙන් ලබාගත යුතු අර්ථ තුනකි. එනම් මෙලොව සපතනම් වූ විස්ස ධාර්මිකාත්මේ සංලෝසපත දෙහි සපත දෙහි කී ගුණදම් දිනුව නම් වූ සාම්ප්‍රායිකාර්ථය සියලු කෙලෙසුන් නැස අසත්‍ය තේරුම් ගැනීමෙන් ලබන ලෝකෝත්තර අර්ථය යනි. අර්ථය නම් හිත වේදයයි. මේ තමාගේ දියුණුවේ අනුන්ගේ දියුණුවේ දෙවදෑරුමයි. තමන්ගේ ධනුන්ගේ නියම යහපතට වැඩ කිරීම මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථයේදී ඔබ හැම සෝපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා